ඒක නිසා භාවනාවේදී මොන මොන භාවනා ක්‍රමී ගත්තත් මොන ආශාස ප්‍රසවාස ගත්තත් ඉම්ප්ලිමන්ට් ගත්තත් එකම කතාව මෙන්න මේ දේ උපේලා සපේලා කියන්න පුළුවන් නම් ඒ යෝගාවචරය කොච්චර කාණපාණිත් එක සුහද වෙනවද කියනවනම් කොච්චර කාණපාණිත් එක සමීප වෙනවද කියනවනම් උත්සන්නව දකින්නවද කියලා කියනවනම් අර නාස්පුඩු පුරවාගෙන ඉන ආස්වාසය නාස්පුඩු පුරවාගෙන ප්‍රස්වාසය අන්තිමට ගිහිලා බිඳුවටම බහිනකන් ගෙවන් වෙන තැන නාස්පුඩු පුරවාණ ධර්මයට ගොරෝසු වෙච්ච දේ සම්පූර්ණයෙන් ගෙවන් වෙන තැන දකින්නකොට මේ එතකොට මුල මැද අග කියන තුනම දැක්කා කියනකොට සම්මසන ඥාන කියලා ඕනම වස්තුවක් ලෝකේ තියෙන මේ අවස්ථා තුන පහකෝ අට ගන්න තැනක් තියෙනවා ප්‍රසිද්ධ වෙන තැනක් තියෙනවා එයාගේ ගුණේ ප්‍රකාශ කරන ඊට පස්සේ නැති වෙනවා මේ විදිහට මේ මුලැමැදාක දැනගත්ත ගියාට පස්සේ මේකෙදී යෝගාවචරගේ හිතට ඇති වෙන විප්ලවය හිතට ඇති වෙන වෙනස කොච්චරද කියනවා මේක පළවෙනි වතාවට වෙනකොට ඒකේනා තමන් රහත් වුණා කියන තරමට වගේ ප්‍රකාශ කරන්න ඉඩ ඒ තරම්ම වෙනසක් ජීවිතයට ඇති තමාට මේ ධ්‍යාන ලැබුවයි කියලා සමාහට මාර්ගඵල ලැබුවයි කියලා රහත් උනායි කියලා ප්‍රකාශ කරන මට්ටමට යනවා. ඒක දක්ෂ යෝගාවචරක සිදුවෙන අදක්ෂ තකතිරුකම. ඒක බෑ අදක්ෂයට වෙන්නේ. භාවනා අල්ලන්නේ නැති කෙනාට උතෙන් දෙන්න බෑ. බොහෝම ගෞරවයෙන් භාවනා කරන කෙනා සුතුමි ඥාන අඩු නම් අදි탁චීරයට වැටෙනවා නම් තමයි අන්නේ වගේ සම්මස්තර ඥාන අවස්ථාවේදී හරියට පටලවා ගන්නවා ඒ සංඥාවමයි. ඒ පටලවිල්ල කරන්නේ සංඥාවයි. එතකොට එන සංඥාව දැන් අර <clears throat> වායු පොට්ටබ්බ ධාතු අඳුරන සංඥාව වගේ එහෙම නැත්නම් ආශාස ප්‍රසවාසයේ වෙන් කරන සංඥානේ දැන් නාම ධර්ම පිළිබඳ සංඥාවකටයි ගෙනියන්න හදන්නේ. ඉතින් ඒකට බුදුජානනාංශයේ චෝදනා කරලාක්වත් දඬුවම් යෝජනා කරලා නැහැ. ඉතින් එනකොට ඒක හරියට පළවෙනි වතාවට ගැප් ගත්ත තරුණ මවකට කිරිමවරුන්ගේ ලැබිය යුතු අනුග්‍රහය වගේ මෙයාට අරස්සාව ඇති කරලා දෙන්න ඕනේ නැවත නැවතත් ඕකම වෙන්න ඇති ලක්ෂ කෝටි වාරයක් මේ සම්මසන ඥාන එන්න ගියාට පස්සේ යාට තේරෙන්න පටන් ගන්නවා මේක අර පළවෙනි වතාවට මෝහේ කපාගෙන යන්තම් අඩිය දැකපු වෙලාව. මේ වෙලාවේදී Tamanට ඇති වෙන සතුට ඒ වගේම සාසනීය අයිතිවාසිකම එහෙම නැත්නම් අස්වා අස්සාද අද්දශාසු. ඉස්පාසුව අම්මගෙන් දීපු කිරියලවත් ලැබුව මිත්‍යෙක් කුණත කිසිම ඥානක නැහැ. ඒ වගේම ඇති වෙන හිස් පාළුව නැත්තම් විවේකය කවදාකවත් විඳලා ඒ නිසා මේ වගේ කෙනෙක් අධි탁සිරයටපත් වෙනවා කියන එක එච්චර ප්‍රශ්නයක් නෑ. නමුත් මෙයා ගොඩගත්තේ නැත්නම් ශාසනයටත් මෙයාට දෙන්නටම බාර. එතනදී අපි ළඟ තියෙන විශාල තොවිල් කර්ම, විශාල ආරක්ෂක යන්ත්‍ර, විශාල මොනවද කියන්නේ ක්‍රමසහ විදි ඒ පුදුලට ඒක හේතු කරලා දීලා ඔබ හොඳයි තමයි ඔබ දක්ෂයි තමයි නමුත් අධිතක්ෂේරුවක් මෙතන වෙලා තියෙනවා අන්නේ අධිතක්ෂේරුව තියෙන තාක්කල් වැරදි නිගමන වලට එනවා පස්සේ පශ්චාත්තාප වෙන්නේ ඒ නිසා එතෙන් ගියාට පස්සේ සංඥාව පිළිබඳ දෙවෙනි පාඩම නැත්නම් මේ රූප ධර්ම පිළිබඳව සංඥා පටලවිල නෙවෙයි භාවනාවෙන් ඇති කරගත්ත සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ಗುಣධර්ම වර්ධවා තේරුම් ගැනීම. හරහා ආයතනයක් මාන්නේ ඔලූසන. ආයතන ෂට මායාවී ගති වංචනික ගති ඔලූසන හැබැයි මේ යෝගාවචරය අහිංසකයි උපදෙස් ලැබිය යුත්තේ. හැබැයි මේ විදිහට සම්මසන ඥානයේදී අදි탁චිරපත් කරන හැම කෙනා පත් කරන්නේ හැම කෙනාම නෙමෙයි. යෝගාවචරෝ 13000 දෙනෙක් හඳුනා ගන්න පුළුවන්. එක යෝගාවචර જાතියක් වේදනාව අනුව ඕම సౌందర్యාත්මක හැඟීම් ඇති කරමින් භාවනා පැත්තක දාලා ඒ එන ගුණ ධර්ම වඩන්න පටන් අර ගන්නවා භාවනා කරලා. දෙවෙනි කණ්ඩායම මේ වගේ වැරදි හඳුනා ගැනීම සංඥා පටලවා ගැනීම නිසා අර වගේ ප්‍රකාශන කිරීමෙන් තමන්ට තරම් නොවන විදිහේ ආදත්තටපත් වෙනවා. තව જાතියක් ඉන්නවා සංස්කාර පටලවා ගන්නවා. මේක අනුන්ට කියලා දෙන්න ඕනේ. මේ අනික් කට්ටියත් මේ විදිහට කරන්න ඕනේ. අනික් කට්ටිය සිල් රකින්න ඕනේ කියලා ඔක්කොටම නිකන් ලෝකෙටම බුද්ධ ආගම් කරලා දීරු දින බුද්ධ ආගම් කරන්න මට පුළුවන් කියන වගේ පඬිතකම් උඩට ගන්න. ඒකෙන අර වගේම බොරු වලක වැඩ. ඒක නිසා භාවනාව හරි ගිහිල්ලා ඒ කියන්නේ නාම රූප පරිචය ඥාන, පච්චේ පරික්ඛා ඥාන, සම්මාසන ඥාන කියන්නේ බරපතල බොරු වලක්, බරපතල අභියෝගයක්, බරපතල ප්‍රගති පරීක්ෂණයක් දන්නෝ බේරෙන. නොදන්න කෙනා අද පොඩ්ඩක් බලන්න බුදු සරණ පත්‍රය ගත්ත තුනක් තියෙනවා. ඔච්චර ඇඩ්වර්ටයිස්මන්ට් තියනද කියලා කෙටි ක්‍රම භාවනා කරන්න කෙටි ක්‍රම නිවන් ලබන්න කෙටි ක්‍රම සෝවාන් වෙන්න නැත්නම් ධ්‍යාන ලබන්න ඔක්කොටම කෙටි ක්‍රම තියෙනවා. ඉතින් මම අර ගුරුම ස්වාමීන් වහන්සේත් එක්ක වට පරිවර්තනය කරන වෙලාවේදී ඔය එකක් මම හයියෙන් කිව්වා අනේ වහන්සේ දන්නේ නැහැ දැන් නිවන සල්ලි වලටත් ගන්න. ඇයි කියලා මම කව පොත් පොත් සීරීස් එක මෙච්චරයි කිව්වහම නිකන්. එම් තමයි මයි ළඟට එන්න බණක් අහන්නේ එතකොට නියම. එතකොට යා කියනවා ඕක ඔයගොල්ලන්ගේ රටේ විතරක් නෙවෙයි අපේ රටේ සයිඩ් කෙනෙක් ඉන්නවලු බණ 365ක් තියෙනවලු ඒක අවුරුද්දක් පුරා ඇහුවෝ සෝවාන් වෙනවයි කියලා බණ 365 කැසට් වලට දාලා විකුණනවා. ඊට පස්සේ මෑතකදී හම්බුණාලු එකෙක් එයා කිව්වලු නෑ 365ක් ඕනේ බණ 30යි මාසයක් අහනකොට සෝවාන්. ඒකත් වැඩි කියලා දැන් ඉන්නලු දවස් 7ට බණ 7යි. 7 අහනකොට සෝවන. දැන් අලුත් මේකන එක දවසේ බණක් දෙනවලු දීපු ගමන් සෝවන. ඉතින් මම මුරුමේ ඉන්න වෙලාවේදී ඒ කටින බින්කමට එන්නේ මැලේසියාවට. ප්ලේන් එකක් අරගෙන එන්නේ. ඒ තරම්ම වස්තු ගෙනත් ගිහලා ඉතින් ඇත්තටම සයිබර් සරකලා යනවා. ඒ ආපු මිනිස්සේ භාවනා මධ්‍යස්ථාන හින්දැද්දී අර ආපු සෙනඟ ඔක්කොම අඬ ගන්න ගිහලා සුවිශේෂී එක හමුතු කෙනෙක් ආවා. එතන හිටියා తాවකාලික පැවිදි වෙච්ච තරුණ ළමයි යුනිවර්සිටි එකේ. අහුවෙන්ද ඇවිල්ලිවලා අර කට්ටි අඬ ගන්න ගිය නායකයා මයිලකට ඇවිල්ලා වැඳලා අවසරයි ස්වාමීන් වහන්සේ මම මේ වන්දනා කරන්නේ ආර්යයන් වහන්සේ නමකටද කියලා මගේ කිව්වා. මේ මටත් දෙන්න හදන්නේ දැන්. ආර්ය தත්ත්වයේ. මොකද ඔබ ඊතාලින්න සංඥාවකට වැඳපන්. සමහර පරණ හිටු මිනිහම තමයි කියන්නේ. මේ ස්වාමීන් වහන්සේ අපි ගියානේ අර හාමුදුරුවෝ හම්බෙන්නේ. ඔය කවුද කියලා? එක බණයි. ආපු ගමන් සෝවා. අපි ඇත්තටම කර්ම පින්කම නෙවෙයි ආවේ ඒ හාමුදුරුවන්ගේ බණ. මම කියන්නේ කොච්චර දෝ හොඳයි නේ වගේ ක්ෂණික ඉන්දියාපන් ක්ෂණික පොල් කිරි වගේ මොනරි කෙනෙක් හම්බ වෙනා නරකක් නැහැ නේ කියලා. අනේ අර මයිලඟ හිටපු කොටුව පහුවෙන්නම සිද්ධ වෙනවා. ඌ මෙතන බොරුව කරන්නේ අතර නියම ධර්මයේ තියෙනවා මම එතෙන්ට යනවා කියලා. මම කොහොමද නම් හොඳයි කියලා කරලා බලපන්. මේ වගේ පොඩ්ඩක් මේ ධර්මයේ ಗುಣ පේන්න පටන් අර ගන්නකොට ධර්ම ගෞරවේ නැති කෙනා ශාසනේ වමතින් අල්ලන්න යන කෙනාට සංඥාව හරහා පුදුමාකාර ටකුවක්. අන්නලා තරන්න වෙන தත්තට වට. හැබැයි වටන්නේ තණ්හාමාන දිට්ඨි කියන මේ කෙලෙස් තුන හරහා. එيشා භාවනා කරන කෙනා මේ සංඥාව කියලා කියන්නේ සලකුණු ටිකක් ප්‍රകൃතිය නෙවෙයි. ඒ සලකුණු දැක්ක පරියට ඒක ඒ ප්‍රകൃතිය කියලා හඳුනාගත්තොත් එනස සෑහෙන අමාරුකමක් වෙනවා. මේක සර්වඥාන්තු චුල්ලාතිපදෝපමගේ සූත්‍ර වල සඳහන් කරලා තියෙනවා ඇත්තල්ල ඇත්තු අල්ලන්න දක්ෂ මිනිසයා ඒ ඇත්තු ගැවසෙන තැන් වල ගිහිල්ලා බලලා ගහබල්ලා කියනවලු මේකේ පිට උරලා තියෙන්නේ මෙන්න මේ සයිස් එක ඇතෙක්. දල වදිලා තියෙන තැන පෙන්නලා කියනවලු දල මෙච්චර දිගයි මෙච්චර බලවත් ඇතෙක්. නමුත් මේ මිනිස්සයා කියනවලු මේ වගේ කෙට්ටු කුස ඇත්තු ඉන්නවා. උන් ඇත්තොල අඩු කුලේ ඇත්තු. නියම ඇතා උසයි මහතයි දෙකම තියෙනවා. ඒ නිසා ඇතා දකින්නකයි යන්නේ. දල දැක්කත් දල තුවාල කරපහම ඒ දල දැක්කට පස්සේ ඒ බොරු දල જાති චේනිසයන්ට හොයාගෙන ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ලං වෙන්න ලං වෙන්න ලං වෙන්න ගොඩාක් ඒ සමීපස්ත ලකුණු දැක්කට ඇත්තා දකින්නකම් දක්ෂ ඇත්තල්ලන්නේ විනිශ්චයකටපත් වෙන්නේ මේ වගේ තමයි යෝගාවචරත් භාවනා කරනකොට ඇතා දකින්න බොහොම ඈත ඌ ගස්වල පිට උරලා තියෙනවා දත් වද්දලා තියෙනවා දත් කඩලා තියෙනවා දකින්න දකින්නකොට මේ ඇතා දැක්කයි කියලා හිතාගන්න පටලවන්නේ සංඥාව දැක්ක පරිදි මේක ඇතයි කියලා පැටලවන්නේ සංඥාවට. ඉන්සයි ඒවා දැක්කට පස්සේ යෝගාවචරයට කරන තේ එකම දෙයයි මේ දේ ලක්ෂ කෝටි වාරයක් නැවත නැවත පේන්න. පේන්න අරිනකොට බොරුව බොරුව වශයෙන් ඇත්ත ඇත්ත වශයෙන් වෙන් වෙච්ච තැන තමයි මේ දික්ටි විසුද්ධියට පස්සේ මේ කාංකා විතරන විසුද්ධිය නැත්නම් සැක සංකා දුරු වීම යෝගාවචරවල සිදුවෙන්න පටන් අරගන්න. එතකොට තියෙනවා අනේ සංසාරේ අපි මොන්න තරම් අන්ධකාරයකද මේ ඇවිදලා තියෙන්නේ. දැන් මේ ප්‍රകൃතිය නැත්තම් ඇති හැටිය ඉදිරියට ආවත් ඒකෙත් පටලවා ගැනීම කොච්චර වෙනවද? ඒ නිසා ගුරුවරයෙක් නැතුව තනියම පොත්පත් බලලා භාවනා කරලා හෝ එන්නතන් තමන් පිළිබඳව අධිතක්තියකට පත්වලා කරන භාවනාවවලදී කොච්චර පටලවෙන්න පුළුවන්ද? හැබැයි ඒක අටුවාචාර්ය වහන්සේලා සඳහන් කරනවා මේක සිද්ධ වෙන්නේ දක්ෂ යෝගාවචරය. අදක්ෂ හෝ කම්මැලි කෙනාට නෙවෙයි. දක්ෂ වුණත් ඒ යෝගාවචරය මේ සංඥාවේ පටලැවිල්ල රූප ධර්ම පිළිබඳ සංඥාව ගලවලා දැම්මට හරියන්නේ ඒ ගාවට මතුවෙන නාම ධර්ම පිළිබඳ සංඥාව කියන්නේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා වගේ නාම ධර්ම පිළිබඳ සද්දායේ සංඥාව ගලවනවා කියන එක ඒක පැත්තකින් කියන්න පුළුවන් තනියම කරන්න බෑ කියන. තනියම කරන්න බැරි තරම් සියු. ඒක නිසා සර්වචනන්සේ සඳහන් කළා තියෙනවා මෙවැනි සම්මාදිටියක් ඇති වෙන්න අරතෝ ഘോഷය අත්‍යවශ්‍යයි. තව කෙනෙක්ගෙන් අහන්න ඕන. තව කෙනෙකුට සුතමේ ඥාන ලබා ගන්න ඕන ඇතුළේ යෝනිසමනස්කාරය තියෙනවා. අන්නේ දෙක තිබ්බොත් විතරක් අර ලබන අත්දැකීම නියමාකාරයෙන් වටහා ගන්න පුළුවන්. ගුරුවරෙක් නැත්තම් සුතමේ ඥාන වශයෙන් දෙන්න තියෙන්නේ ඒ දේ පිළිබඳ විනිශ්චයකට එන්න එපා නැවත නැවත එන්න දෙන්න. නැවත නැවත එනකොට සංඥාවේ බල බිඳිනවා සංඥාවේ බොරුව ඔප්පු වෙන්න පටන් අරගන්න. ඒ නිසා යෝගාවචරය ඉවසන්නා නිවන් දකි කියලා ඉවසන කෙනා තමයි මම වෙන කෙනාට තමන්ගේම අවබෝධය නැත්නම් තමන්ගේම සොයා ගැනීම තමන්ට බාධා කරනවා. ඒකilla තරන්න වෙන කත්තට වට කරනවා. හැබැයි හානියක් කරනවා. පාලි නාස්තිකිට විතරයි කරන්නේ ඕන තරම් සමා වෙලා ඉදිරියට යන්න පුළුවන් නමුත් මේක ඉක්මන් වෙන්නේ නැතුව නැවත නැවත සංඥාවේ තියෙන චපලකම සංඥාවේ තියෙන ශකගතිය සංඥාවේ තියෙන මායාවී ගතිය තේරුම් මේක නැවත නැවත කරන්න පටන් අරගත්තොත් තමන්න තේරෙනවා ඇතුළෙම තමන් ඇතුළෙම මේ සංඥාව ඉඳගෙන කරන නාඩගම ඒක නිසා මේ ශේස්ත්‍රය සංඥාවේ මේ ශේස්ත්‍රය විපස්සනා භාවනාවතම ආවෙනික ධර්මයක් මිස දානෙදී සීලෙදී සමතේදී කවදාක විශේෂෝචර වෙන්නේ